එහෙමයි ස්වාමින් වහන්ස. දැන් ඒ වගේම දැන් ස්වාමින් වහන්සේගේ දේශනාව එතකොට ඒ අහගෙන ඉන්නකොට දැන් අපිට ඇතිවෙන සාමාන්‍ය ඇති වෙන නැමියාව තමයි මේකෙන් ගැලවෙන්න මේක කරන්න ඕනේ. ඒ වගේ හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඇති වෙන්නේ. නමුත් ඒක තමයි අපට හැම කුසලයක් කරද්දිම වුණත් අපට ওই ප්‍රශ්න ඇති වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේමනේ අපට දේශනා කරන්නේ මෙබඳු දෙයක් පූජා කළොත් මෙබඳු ඵලයක් ලැබෙනවා කියන එක බුද්ධ දේශනාවෙමනේ සඳහන් වෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේව දේශනා කරන්නේ අපට තෘෂ්ණාව ඇති කරන්නවත් තෘෂ්ණාවෙන් පොළඹවන්නටවත් නෙමෙයි. කර්මය, කර්මඵලය තේරුම් අරගෙන කටයුතු කරන්න. නමුත් අපේ මේ ප්‍රත්‍යඥ මනස හැම විටම ආත්මලාභය සඳහානේ ක්‍රියා කරන්නට පෙළඹෙන්නේ සත්පුරුෂ මානසිකත්වයෙන් අනුන්ට යහපත කරන පදනමේ නෙමෙයි මේ අනුන්ට යහපත කරන පදනමක් අපි තුල වර්ධනය වෙලා තිබුණා නම් අපි සසරේ අකුසල් කරගන්නෙත් නැහනේ. ඉතින් සසරේ එහෙම අකුසල් කරගත්තා වුණත් මේ ජීවිතේ හැරේ අපිට ඒ ඒ සත්පුරුෂ මානුෂීය ආකල්පය වර්ධනය වෙලා තියෙනවා නම් තමයි වඩා ශක්තිමත් කුසල් කරගන්න පුළුවන්. ඉතින් දැනට එහෙම වර්ධනය වෙලා නැතිනම් දැන් දැන් මේ මේ කතා කරන මට වුණත් සමහර වෙලාවට සමහර පින්කම් කරනකොට අනුන් ගැන නෙමෙයි ඒ ඒ මට එකෙන් ලැබෙන යහපත ගැන තමයි මුලින්ම හිතෙන්නේ. ඒක තමයි අපේ මනසේ දුර්වල තැන. හැබැයි ඊට පස්සේ හරි අපි හිතා බලන්නට උත්සාහ කරන්න ඕන. ඉන් පස්සේ හරි හිතා බලන්නට උත්සාහ කරන්නට ඕන. දැන් මේකෙන් මට ලැබෙන ප්‍රතිලාභය නෙමෙයි මේකෙන් මට ලැබෙන ප්‍රතිලාභය ගැන හිතලා කටයුතු කිරීම සුදුසු නෑ. ඒක ප්‍රඥා ගෝචර නෑ. එතෙන්දී අපේ මනස දුර්වල වීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මෙතෙන්දී සිතා බලන්න ඕන කරන්නේ මේකෙන් අනුන්ට වෙන යහපත ගැනයි කියලා අන්න එහෙම උත්සාහයෙන් හරි අපි ඒ ගැන හිතන්න එතකොට අර අසංකාරික සිතක් නෙමෙයි සසංකාරික සිතක් තමයි ගොඩ නැගෙන්නේ. නමුත් ඉතින් අපිට මුලදි මුලදි එහෙම එහෙම තමයි හිත හිතා කල්පනා කර කර ඒවා කරන්න වෙන්නේ. කාලයක් මනස පුහුණු වෙනකොට කාලයක් කියන්නේ ඉතින් ආත්ම කීයක්ද කියන්න අපිට බෑ. එහෙම පුහුණු වෙනකොට තමයි ඒක નિરાයාසයෙන් මනස තුලින් මතුවෙන්නට පටන් ගන්න. එතකන් අපිට එහෙම හිත හිතා තමයි දේවල් කරන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ අහන්න ගියේ ස්වාමීන් වහන්සේ ඊයේද කොහෙද අපිට බොහොම වැදගත් ධර්ම දේශනාවක් කරා ශ්‍රද්ධාව ගැන මූලික කරගෙන නිවන් මාර්ගයේ. ඉතින් දැන් ඒ විදිහට ශ්‍රද්ධාව කෙනෙක් තුළ දියුණු වුණොත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ಗುಣ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වුණොත් එතකොට මේ කරන කටයුතු වල අරිට වඩා නොකිලිටි බවක් ටිකෙන් ටික ඇති වෙන්න පුළුවන් නේද? සද්ධාව දියුණු වීම තුළ අපට ඇත්තටම ආකාරවතී සද්ධාව හරියට වර්ධනය වෙන ප්‍රමාණයට තමයි ඒ කුසලයේ නොකිලිටි බව මතුවෙන්නේ. එහෙම නැතිනම් අපට මූලික සද්ධාාවක් තිබුණට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරන දේවල් ධර්මය වෙනුවෙන් කරන දේවල් සංගරත්නය වෙනුවෙන් කරන දේවල් වලදී අපි හොඳට කැප වෙලා කටයුතු කරන්න පුළුවන්. හැබැයි අනිත් අයට දෙන දේවල් සපෙක්සි උපාවෙක පිළිබඳව කටයුතු කරන දේවල් එතරම් නොසලකිලිමත් වෙන්න පුළුවන්. එතකොට දැන් ධර්මයේ පිළිබඳව අපට සද්ධාව ඇති වෙනවා නම් ධර්මය කියන්නේ මේ සමස්තය හේතුඵලය, කර්මය, කර්ම විපාකය ඔය ඔක්කොම. ඉතින් ඒක ගැන නිවැරදි ආකාරවති සද්ධාාවක් ඇති වෙනවා නම් අපට සෑම තැනකදීම ඥාන සංප්‍රයුක්තව ක්‍රියා කරන්නට ඒක උදව් වෙනවා. නමුත් අර බොහෝ කෙනා සද්ධාව කියලා කිව්වහම එයාට මৌলিক වශයෙන් උපදින්නේ බුදුහාමුදුරුවෝ ගැන තොර පුද්ගල ස්වභාවයක් ආරෝපණය කරගෙන තමයි ඒ සද්ධාව ගොඩනගන්නේ. ඒතොර බුදුහාමුදුරුව වෙනුවෙන් නම් ඕන දෙයක් දෙන්න ලෑස්ති ඕන දෙයක් කරන්න ලෑස්ති. අනිත් අය වෙනුවෙන් එහෙම සූදානම් නැහැ. ධර්මයේ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන කියලා කිව්වොත් සංඝ රත්නය වෙනුවෙන් පින්කමක් කියන සංඥාව ආවොත් ඒවා කරන්න ලෑස්ති. හැබැයි අනුන්ට උදව්වක් කරන්න කියලා එහෙම ලෑස්ති නෑ. අන්න එහෙම අපේ අර සද්ධාව කියන එකේදිත් මූලික අවස්ථාවලදී අපි ඒවා නිකන් හංවඩු ගහ ගන්නවා. එහෙම හංවඩු ගහගත්තන් පස්සේ අපි අපවසින් නම් කරගත්තු දේවල් කිරීමේදී විතරයි අපේ මනස අවදි වෙන්නේ. ඊට පරිබාහිර දේවල් කරන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපේ අපේ සද්ධාව හැබැයි ආකාරවතී සද්ධාවක් වුණොත් හැම කරුණක් තුළම අපට නොකිලිටි මනසින් ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. එහෙමයි ශාමින්වහන්ස හොඳටම පැහැදිලි වුණා. ශාමින්වහන්සට ගොඩක් මේ සිද්ධ වෙනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි.